ඒකාදසමෝ පරිච්ඡේදෝ 11 වෙනි පරිච්ඡේදය දේවානම් පීතිස්සා අභිෂේකෝ දේවානම් පීතිස්ස රජුගේ අභිෂේකය තස්සච්චයේන තස්ස සුතෝ මොට සීවෝති විස්සුතෝ සුවන්න පාලියා පුත්තෝ පත්තු රජ්‍ය මනාකුලං පණ්ඩුකාභය රජුට දාව ස්වර්ණපාලී බිසවට මුටසීව නැමැති පුත් කුමාරයෙක් සිටියා. රජ්ජුරුවන්ගේ ඇවෑමෙන් පසු සොර සතර වියවුල්ලාදී කිසිවකින් තොර වූ ලංකාද්වීපයේ රජු බවට පත් වුණා. මහා මේඝ වනුයානං නාමානුග ගුණෝදිතං පලපුප්පතරූපේතං සෝරාජාකරයි සුබං ඒ මුතසේව රජුරෝ මල්පල බරින් යුක්ත වූ රුක්ෂයන්ගෙන් සැදී උයනක පිහිටිය යුතු නොයෙක් ගුණාංගයන්ගෙන් යුක්ත වූ සුන්දර උද්‍යානයක් මහා මේඝ වනෝද්‍යානය නමින් කෙරෙව්වා. උයානටනග්ගහනේ මහා මේඝෝ අකලජෝ පාවසිතේන උයානං මහා මේඝ වනං අහෝ ඒ උද්‍යානයේ පිහිටුවන ස්ථානය සලසොන් කළදා අකාලයේ මහවැහි වලාවක් පැන නැගී මහා වැස්සක් ඇද හැලී වැව් පොකුණු පිරී ගියා. ඒ නිසයි ඒ උද්‍යානයට මහා මේඝ වනය යන නම ලැබුණේ. සට්ටි වස්සානි මුට සීවෝ රාජා රජමකාරයි අනුරාදේ පුරවරේ ලංකා බුවදනේ සුභේ ලංකාංගනාවගේ සොඳුරු මුව මඩල බඳු උතුම් අනුරාධපුරයෙහි මුට සේව රජුරෝ 60 වසරක් රාජ්‍ය පාලනය කළා. තස්ස පුත්තා දසහේසුං අඤ්ඤමඤ්ඤං ිතේසිනෝ දුවේ දීතා චානුකුලා කුලානොච්ච විකාං අහෝ මුට සේව රජතුමාට එකිනෙකා කෙරෙහි ඊතා හිතවත්ව සිටින පුත් කුමාරවරුන් දස දෙනෙක් සිටියා. ශක්තිය පිරිත් පිරිත් අනුව හැඩගැසුණු රූපවත් වූ දියනවරු දෙදෙනෙක් හිටියා. දේවානම් පියතිස්සෝති විසුතෝ දුතියෝ සුතෝ තේසු භාතුසු සබ්බේසු පුඤ්ඤ පඤ්ඤාදිකෝ අහෝ ඒ මොටසීව රජුරුවන්ගේ දෙවෙනි පුත් කුමාරයා දේවානම් පියතිස්ස නමින් ප්‍රසිද්ධ වෙලා හිටියා සියලු සහෝදර කුමාරවුන් අතර පෙර ආත්මයන්හි රැස්කල පින් බලයනුත් ප්‍රඥාවෙනුත් ඉදිරියෙන් සිටියේ දෙවන පෑතිස් කුමාරයාය. දේවානම් පියතිසෝසෝ රාජාසි පිතු අච්චයේ තස්සාභිසේකේන සමං බහෝනච්චරියානහුම් සිය පියා වූ මටසේව රජුගේ ඇවෑමේ ඒ දෙවන පෑතිස් කුමාරයා ලක්දිව රජ බවට පත් වුණා. ඔහුගේ රාජාභිෂේකයත් සමග බොහෝ ආශ්චර්යවත් දේ සිදු වුණා. ලංකාදීපම් මෙසකලේ නිදයෝ රතනානිච අන්තෝටිතානි උග්ගන්त्वा පඨවි තලමාරුහුම් මුළු මහත් ලංකාදීපයේ පොළව යට තිබුණු නිදානය මැණික් වර්ග උඩට මතුවලා පොළොව මත පෙනෙන්නට වුණා ලංකාදීප සමීපම්හි බින්නනාවගතානිච తత్ర ජාතානිච තලං රතනානි සමාරුහං ලක්දිවාසන්නේ බිදී ගිය නැව්වල තිබුණු මැණික් මොහොතේ තිබෙනා වෙනත් මැණික් වර්ග පොළොව තලයේ මතට ආවා ජාත පම්බත පාදම්මේ තිසෝච වේලු යට්ටියෝ ජාතාරත පතෝ දේන සමානා පරිමානතෝ අනුරාධපුරයට ගිනිකොන දිසාවෙහි යදුන් දෙකක් පමණ දුරින් චාත නමින් පර්වතයක් තියෙනවා. ඒ පර්වතයේ පාමුල උණගත් තුනක් පැන නැගා. ඒවා ප්‍රමාණය රත යෂ්ටි තරම් විශාලත්වයෙන් යුක්තයි. තාසු ඒකාලතා යප්ටි රජතා බතහින් ලතා සුවන්න වන්නා රුචිරා දිස්සන්තේ තාමනෝරමා ඒවායෙන් එකකට කියන්නේ ලතා යෂ්ටි කියලයි. එහි යෂ්ටිය රිදී පැහැයෙන් යුක්තයි. එහි වෙලී තිබෙන වැල් රම්‍ය වූ රංවම් පාටින් දිසුණා. ඒකා කුසුම යට්ටේතු කුසුමානිතහෙන් පන නානානි නානවන්නානි දිසන්තේ තිපුඨානිච ඊළඟ යෂ්ටියට කියන්නේ කුසුම යෂ්ටිය කියලා. එයත් රිදී පැහැයෙන් යුක්තයි. එහි තා පැහැදිලිව රේණු සහිතව පිරී ගිය මල්පගුරු නිල් රතු ආදී නොයෙක් පැහැයෙන් දිස්සුණා. ඒකා සකුණ යට්ටි තු තහින් පක්කි මෙගා බහු නානාච නානා වන්නාච සජීවා විය දිස්සරේ අනිත් එක හඳුන්වන්නේ සකුණ යෂ්ටිය කියලායි. එහි බොහෝ කුරුල්ලෝ දිස්සුණා. නොඑක් පැහැයෙන් යුක්ත නානා කුරුළු වර්ග ජීවමාන ආකාරයෙන් දිස්සුණා. හය ගජ රතා මලකා වලයන් ගුලි වේටකා කකුද පලාපාකතිකා ඉච්ඡේතා නට ජාතියෝ අස්වරූප හැඩයෙන් යුතු මුතු අත් රූප හැඩයගත් මුතු රතමුතු, නෙල්ලිමුතු, වලලුමුතු, මුදුමුතු, කකුදපලමුතු, ප්‍රකෘතිමුතු යන මේ අටවැදෑරුම් වූ මුත්තා සමුද්දා උග්ගන්තා තීරේ වට්ටි වියට්ටිතා දේවානම් පිය තිස්සස්ස සබ්බං පුඤ්ඤ විජම්භිතං මුතු වර්ග මොහොතෙන් ගොඩට ගසා වෙරළේ වැටියක් වගේ තිබුණා. මේ හැම දෙයක්ම මතු වුණේ දේවානම්පියතිස්ස රජුරෝ පෙර රැස් කළ පුණ්‍යානුභාවය නිසායි. ඉන්දනීලං වේලුරියං ලෝහිතංක මනේජ්ජිමේ රතනානි පනේතානි මුත්තාතාච යට්ඨියෝ ඉන්ද්‍රනීල මාණික්‍ය වෛදූර්ය මාණික්‍ය ලෝහිතංග මාණික්‍ය ආදී මණික් වර්ග නොයෙක් මුතු වර්ග ඒ උනයෂ්ටි තුනක් සත්තාහබ්බන්තරේ යේව රඤ්ඤෝ සම්තිකමාහරුං තානේ දිස්වා පතේතෝසෝ රාජායිති විචින්තේ දේවානම් පීතිස්ස රජුරුව රාජාභිෂේක ලබා දවස් 7ක් ගත වෙද්දී මේ වත්තුව Taman වෙත ලැබුණා. ඒ වත්තුව දු රජතුමා ගොඩාක් සතුටටපත්ව මෙහෙම හිතුවා. රතනානි යනග්ගානි ධම්මාසෝකෝ ඉමානිමේ සහායෝ රහතේ නාරඤ්ඤෝ තස්ස දස්සං ඉමානතු මේ මහා අනර්ග මණික් වර්ග සුදුසු මගේ යහළු වූ ධර්මාශෝක රජුරවන්ටයි මේවා වෙන කෙනෙකුට සුදුසු නැහැ එහෙයින් ඔහුට මේවා දෙන්න ඕනේ දේවානම් පිය තිස්සෝච ධම්මාසෝ කෝචතේ මේ ද්වේ අදිත්ත සහායාහි චිරප්පභෝති භූපති අපගේ දේවානම් පියතිස්ස රජුරුවත් ධර්මාශෝක රජුරුවත් මොහොනට මොහොන නොදැක්කත් බොහෝ කල සිට මිත්‍රත්වයෙන් සිටියා භාගිනේයං මහරිට්ටං අමච්ඡං පමෝකං තතෝ දිජං අමච්ඡං ඝනකං රාජාතේ චතුරෝ ජනේ ඉතින් දෙවන පෑතිස් රජතුමා තම සහෝදරියගේ පුත්‍රයාහි තම බෑනා කෙනෙකු වන මහා රිට්ඨ අමාත්‍ය ප්‍රදානත්වයෙන් යුක්ත කොට තාලිපබ්බත බ්‍රාහ්මණයත් මල්ල නැමැති ඇමතියත් තිස්ස නැමැති ගණකයත් යන සතර දෙනා. දූතේ කත්වාන පාහේසි බලෝග පරිවාරිතේ ගාහපෙත්වා අනග්ගානි රතනානි ඉමානිසෝ දූතයන් වශයෙන් පිළිල කරවා බලපිරිස් පිරිවර ඇතිව මහා වටිනා මණික් වර්ගත් පිළියෙල කරවා මනිජා තිච තිස්සෝතා තිස්සෝ චරත යට්ටියෝ සංකංච දක්ඛිනාවත්තං මුත්තා ජාති ච අට්ඨතා ඉන්ද්‍රනීල වෛදූර්ය පත්මරාග යන මණික් වර්ග තුනක් රතයෂ්ටි ප්‍රමාණයෙන් තිබුණු ලතාය යට්ටි කුසුම යට්ටි, සකුණ යට්ටි යන නම් ලද යෂ්ටි තුනක්. දක්ෂිනාවෘත්ත සංකයකුත් කලින් කියූ අටවැදෑරුම් මුතුවරගත් රැගෙන ආරුයිහ ජම්බු කොලම්මේ නාවං සත්ත දිනේනතේ සුකේන තිත්තං ලද්ධාන සත්තාහේන තතෝ පුන ඔව් දඹකොළපොට්නේ නැවුනැංග. සත් දෙනකින් දඹදිව වරායට සැපසේ පැමිණියා. නැවත එතනින් පිටත් වෙලා සත් දෙනකින්. පාටලි පුත්තං ගන්්වාන ධම්මාසෝකස්ස රාජිනෝ අදං සුපන්නාකාරේතේ දිස්වාතානේ පසේ දිසෝ පාටලීපුත්ත නගරයට ගිහින් ධර්මාශෝක මහරජුරුවන් බැහැද කළා. තුටුපඳුරු පරිත්‍යාග කළා. ඒ වාදුතු රජුරුවෝ ගොඩාක්ම සතුටු වුණා. රතනානේ දිසානෙත් නත්ති මේ ඉති චින්තිය අදාසේනාපතිඨානං තුට්ටෝ රෙට්ටස්ස භූපති මේ වගේ මණික් වර්ග ආදිය දඹදිව අපේ රටේ නැහැ. මෙසේ සිටු රජතුමා සතුටටපත් වෙලා මහා අරිට්ට අමාත්‍යතුමාට සේනාපති තනතුර දුන්නා. පෝරෝහිච්ඡං රක්මනස්ස දණ්ඩනායක තම්පන අදාසිතස්සා මච්චස්ස සෙට්ටි තංගන කස්සතු තාලිපප්පත බ්‍රාහ්මණයාට පුරোহিত තනතුර දුන්නා. මල්ල ඇමතියාට දණ්ඩ නායක තනතුර දුන්නා. තිස්ස ගණකයාට සිටු තනතුර දුන්නා. තේ සංඝනප්පකේ භෝගේ දත්වා වාස කරානිච මහා මච්චේ මන්තෙන්තෝ පස්සෙත්වා පටිපාභතං ඔවුන්ට බොහෝ භෝග සම්පත් දුන්නා. පාටලි පුත්‍රයේ සිටින කාලය තුල සුවසේ වාසය කරන්ට නිවාසක් දුන්නා. ඇමතිවරුන් සමග සාකච්ඡා කොට දඹදිවින් ලංකාවට එවිය යුතු තුටුපඳුරු දැක වාලවී ජනේ මුන් හේසං කග්ගං චත්තං ච පාදුකං මෝලෙන් වටං සංපාගම්මං බින්කාරං හරි චන්දනං සෙමරමුවාගේ වලිගයෙන් කළ චාමරය නලල් පටය මගුල් කඩුව චත්‍රය රන් මිරිවැඩි සඟල හිස් මුදුනේ පළඳින ඔටුන්න කන් පළඳනා දකුණු උරහිසෙන් සිරුර වටා පහළට වැටෙන රන් කැටයම් කළ මුතුවැල රන් කෙන්ඩිය රත් සඳු අදෝවිමං වත කෝටින් මහග්ගං හත පුඤ්ජනෙන් නාගහටං අංචනංච අරුණා භංච මත්තිකං ගින්නෙන් රත් කළ පමණින් කිලිටි පහවේ පිරිසිදු වන වස්ත්‍ර යුගලක්. ඊතා වටිනා අත්පිස්නා දෙකක්. නාග ලෝකයෙන් ගෙනල්ලද අඳුන්. අරුණා ලෝකයේ පැහැයගත් හිමාලයෙන් ගෙනා මැටි. අනෝ තත්තෝද කංචේව ගංගා සලිල මේවච සංකංචනන්දියා වට්ටං වටමානං කුමාරිකං අනෝතත්ත විලෙන්ගෙන පැන් කදක් ගංගා නම් ගඟෙන්ගත් ජලය දක්ෂිනා වෘත සංකයක් ගෝරෝචන ඇඟ ගල්වන සුනෝ ශාත්‍රීය කන්‍යාවක් හේම භෝජන බණ්ඩංච සිවිකංච මහරහං හරිතකං ආමලකං මහංගං අමතෝ සදං රන් වාදන රන් බඩු මාහැකි වියන් ගයන් බෙහෙත් අරලු බෙහෙත් නෙල්ලි ඊතා වටිනා අමෘත ඖෂධ නැමැති බෙහෙත් ගුලිය සුඛාහතානං සාලේනං සට්ටිවාහ සතානිච අභිසේකෝපකරණං පරිවාර විශේෂිතං ගිරවුන් විසින් ගෙනෙන ලද ගල් 6000ක ඇල්වි විශේෂ කොට පිරිවරාගත් දෙයින් යුතු අභිෂේක උපකරණ දත්වා කාලේ සහායස්ස පන්නාකාරං නරිස්සරෝ දූතේ පහේසි සද්ධම්ම පන්නාකාර මෙමම් පිච ආදී තුට පඬුරු සූදානම් කොටදී දෙවන පෑතිස් රජුගේ මිත්‍ර වූ ධර්මාශෝක අධිරාජයා මේ සදහම් තුටු පඳු රද්ද සමගින් දූතයන්ව පිටත් කෙරෙව්වා. අහං බුද්ධං ච ධම්මං ච සංඝං ච සරණං ගතෝ උපාසකත්තං දේසේසින් සක්‍ය පුත්තස්ස සාසනේ මම සාක්‍ය පුත්‍ර වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව සරණ ගියා. උන් වහන්සේ විසින් විශිෂ්ට ඥානයෙන් යුතුව වදාළ ධර්මය සරණ ගියා. උන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ සරණ ගියා. ශාක්‍ය පුත්‍ර ගෞතම බුදුසසුනේහි උපාසක භාවය ප්‍රතිඥා දුන්නා. ත්වම්පිමානි රතනානි උත්තමානි නරුත්තම චිත්තං පසාදයත්වාන සන්ධාය සරණං වජ රජතුමනි මේ උතුම් ත්‍රිවිධ රත්නයේ කෙරෙහි සිත පහදවාගෙන ශ්‍රද්ධාවෙන් යුතුව සරණ යන්ට කියන සදහම් පඳුරත් පිටත් කළා කරෝත මේ සහායස්ස අභිසේකං පුනෝයිති වත්වා සහාය මච්ඡේතේ සක්කරිත්වාච පේසයි මාගේ මිත්‍රයාව නැවතත් චරිතානුකූලව අභිෂේක කරන්නට කියලා පවසා තම මිත්‍ර රජු දෙවන පෑතිස් රජුගේ ඇමතිවරුන්ව සත්කාර කොට පිටත් කළා. පංච මාසේ වසිත්වාන තේ මච්ඡාති වස්සකතා වේසාක සුඛ පක්කාදී දිනේ දූතා විනිග්ගතා ධර්මාශෝක නරේන්ද්‍රයාගෙන් බොහෝ සත්කාර ලද. ඒ අමාත්‍යවරු පාටලී පුත්‍ර නගරයේ පසු මාසයක් වාසය කළා. වෙසක් මාස පුරපක්ෂයේ පළමු දිනයෙහි දූතයෝ ලක්දිව බලා පිටත් වුණා. සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇති කරනු පිණිස කරන ලද මහා වංශයෙහි 11 වෙනි පරිච්ඡේදය